අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් අඟහරුවාදාවක් අද සැප්තැම්බර් 3 වෙනිදා 2019 ඉතින් අපි රැස්ුනේ මේ නිවන නිවීම දේශනා මාලාව පිළිබඳ අපේ සමාලෝචනය නැවත සලකා බැලීමයි මගේ සටහන වුණා තියෙන අගෝස්තු 13 මම ඊට පස්සේ තවත් සැසිවාරයක් කරලා තියෙනවා ඒ අනුව අපිට අද සතිವಾರයේ සඳහා අදාළ නිවනේ නිවන දේශනාව කටුකුරුන්දී ස්වාමීන් වහන්සේගේ සභාගත කිරීමෙන් අපි ආරම්භ කරමු.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 ගිය සතියේදී අපි මේ මදුපිණ්ඩික සූත්‍රය ඒ කටුගුණ සාන්නාසේ කරන විග්‍රහය ඔස්සේ ටිකක් දුරට ගියා. ඒකෙදී මුලින්ම අර දණ්ඩපාණී ශාක්‍යයා බුදුරජාන් වහන්සේව හම්බෙච්ච වෙලාවේදී බුදුරජාන් වහන්සේ කරන ප්‍රකාශයත් ඊට පස්සේ ඒ ප්‍රකාශය තමන් වහන්සේ කළ බව භික්ෂුන් වහන්සේලාට දැනුවාට පස්සේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා මේ ප්‍රකාශය විස්තර කරන්න කියලා එක ස්වාමීන් වහන්සේ නම. එතකොට නැවතත් බුදුරජාන් වහන්සේ තවත් ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය කළා බුදුරජාන් වහන්සේ නැගිටලා ගියාට පස්සේ ඒ ප්‍රකාශය ඒ බුදුරජාන් වහන්සේ දෙවනුව කරපු ප්‍රකාශය විස්තර කරලා දෙන්න කියලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් මේ එතන හිටිය අනිකුත් ස්වාමීන් වහන්සේලා මේ ආරාධනා කරනවා නැත්නම් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටියට පස්සේ තමයි මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ ඒ කරපු ප්‍රකාශයට මේ බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශයට විස්තරයක් දෙන්නේ. අපි එතන තමයි සානාසය එතකොට මේ ගත කළේ ඒක මම චුට්ටක් නැවතත් මතක් කරලා ඒ කච්චාන් සාවින් හසේගේ ප්‍රකාශය අපි පටන් දැන් අපි එන්නේ සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවටයි. මහා කච්චාන ස්වාමීන් වහන්සේ දෙන විවරණයයි ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ. චක්කුංචාවසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චයා වේදනා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු ඇත්ත වශයෙන්ම අසත් රූපයක් පිළිබඳව පමණක් නොවේ ඉන්ද්‍රිය 6 පිළිබඳවමත් ඒ විදිහට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ඒ එක එකක් නොකියුවට තේරුම් ගැනීම පහසුයි පරිවර්තනයේ වශයෙන් ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ. චක්කුංචාවසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. එවත්නි ඇසද රූපද නිසා චක්කු විඥානයේ උපදී. තින්නම් සංගති පස්සෝ. මේ තුනෙහිම එකතු වීම, එක්තැන්වීම ස්පර්ශයයි. පස්සපච්චයා වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇති වෙයි. ඊළඟට යං වේදේති තං සංජානාති. යමක් විඳීද එය හඳුනාගනී. යම් සංජානාති තං විතක්කේති යමක් හඳුනා ගනීද ඒ පිළිබඳව විතර්ක කරයි යම් විතක්කේති තං ප්‍රපංචේති යමක් පිළිබඳව විතර්ක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි යම් ප්‍රපංචේති තතෝ නිදානං පුරිසං පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ යමක් පිළිබඳව ප්‍රපංච කරයිද තතෝ නිදානං අන්න දැනුයි විස්තර වුණේ අර යතෝ නිදානං ඒකට අවශ්‍ය අනිකුත් වචනය ආවේ දැනුයි තතෝ නිදානං එම නිසා එය නිදාන කරගෙන පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. පపంచ සංඥා සංඛාව පුරුෂයෙකු අර කියාපු ඉන්ද්‍රිය ඥානයේ මෙහෙය වූ පුද්ගලයාව වැඩපවත්වනවා. අභිභවණය කරනවා. කුමක් පිළිබඳවද? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු. අතීත අනාගත ප්‍රත්‍යুৎපන්න වර්තමාන කියන කාලත්‍රයටම අයත් ඇසින් බලා දත යුතු රූපයන් පිළිබඳව. අතීතයේ බලපු රූපත් අනාගතයේ බලන්න තියෙන රූපත් මේ දැන් පෙනෙන රූපත් පිළිබඳව පపంచ සංඥා සංඛාවන් අභිභවනය කරනවා කියලා. ඒ විදිහටම තමයි කනත් ශබ්දයක් ආදීදී. අවසාන වශයෙන් සිතත් ධර්මයනුත් පිළිබඳවත් මේ ආකාරයටම සඳහන් කරනවා මහා කච්චාන ස්වාමින් වහන්සේගේ විග්‍රහයේ. මෙතනදිත් අපිට යම් කිසිවක් කියන්න සිද්ධ වෙනවා. අටුවාවේ මේක විග්‍රහ කරලා තිබෙන ආකාරය මේ සූත්‍රයේ පపంచ සංඥා සංඛා පදයේ ගැඹුරු අර්ථය හෙළිවෙන ආකාරයට නොවේයි මේක විග්‍රහ කරලා තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් වන්නේ මුලින් කියාපු පාඩය තේරුම් කිරීමේදී අටුවාව මෙතන තියෙන කාරකය පිළිබඳව විශේෂත්වය නොතකා හරිනවා. ඒ කියන්නේ මේක ආරම්භ කරන්නේ කොහොමද? භාවකාරකයෙන් චක්කුංචාවුසෝ පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං. එසත් පටිච්ච කියන වචනය එතනදී ප්‍රතිත් සමුප්පාද න්‍යායට එකඟව. එසත් රූපයනුත් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සු මේ තුනෙහිම එකතු වීම ස්පර්ශයයි. පස්සපච්චා වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතන ඉඳලා විශේෂත්වයක් තියෙනවා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. ඔය විදිහට ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකට බෙදන්න පුළුවන් ඉන්ද්‍රිය ඥානය පිළිබඳව දක්වලා තියෙන මේ විස්තරය. මහා කච්චාන ස්වාමීන් වහන්සේ කළ විස්තරය. භාවකාරකයෙන් ආරම්භ වෙන්නේ වේදනා අවස්ථාවට පත් වුණාට පස්සේ තියෙන්නේ යම් වේදේති තං සංජානාති යමක් විඳීද එය හඳුනාගනි යමක් හඳුනාගනීද ඒ පිළිබඳව විතර්ක කරයි අපි මෙහෙම පරිවර්තනය කළාට මොකද අටුවාව මේක තෝරන්නේ සංඥා සංජානාති විතක්කෝ විතක්කේති ඔන්න ඔය විදියට අර පුද්ගලයෙකු කරන දෙයක් හැටියට නොවේ එතන දක්වලා තිබෙන්නේ ඒ කියන්නේ ඔන්න වේදනාව ඇති වෙනවා. ඒ වෙලාවට සංඥා ඉදිරිපත් වෙලා ඒ වේදනාව හඳුනා ගන්නවා. ඊළඟට විතර්කයේ ඉදිරිපත් වෙනවා සංඥා පිළිබඳව විතර්ක කරනවා. ඊළඟට ප්‍රපංචය නැගී හිටලා විතර්කයේ පිළිබඳව ප්‍රපංච කරනවා. ওই විදිහටයි අටුවාව තෝරන්නේ. එයින් අර මහා කච්චාන ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයට මේ විග්‍රහයේදී මේ විදිහට කත්ෘකාරකයක් දැමීමේ අදහස අමතක වෙලා තිබෙනවා. යම්කිසි විශේෂ අර්ථයකිනුයි මෙතන ඒක යොදලා තියෙන්නේ. බුදු වහන්සේ අර යතෝ නිදානං බික්කු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ ආදී වශයෙන් දැක්වූ පපඤ්ඤ සංඥා සංඛා පුජ්‍යලයක මැඩලන ආකාරය විග්‍රහ කිරීමටයි මහා කච්චාන ස්වාමින් වහන්සේ මේ විදිහට මේ ධර්ම සමූහය තුන් ආකාරයකින් දක්වලා තියෙන්නේ. ආරම්භය භාවකාරක වශයෙන්, ඊළඟට තිබෙන්නේ කත්‍රුකාරක වශයෙන්, අර පුජ්‍යලයා වේදනාවෙන් පස්සේ තමා අතට ගන්නවා වැඩ ටික. යං වේදේති තං සංජානාති. අර වේදනාවෙන් පස්සේ එය හඳුනා ගන්නවා. ඒ හැඳිනීම පිළිබඳව ඊළඟට විතර්ක කරනවා. ඒ විතර්ක පිළිබඳව ප්‍රපංච කරනවා. ඔන්න තුන්වෙනි අවස්ථාව ඒ හැමතෙම වඩා ඕලාරිකයි. ක්‍රමක්‍රමයෙන් මෙතන පොඩ්ඩක් අපි නතර කරමු ඊළඟට තියෙනවා මේ දක්වා නිර්කීසු කරනු එකතු කළ යුතු කරුණු තුන හතරක් එකක් තමයි මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ මේ විස්තරේ මම හැමදාම බණ කියන්නේ කොට්ටිත හාමුදුරුවෝ කියලා. මට හැමදාම මතක නැති වෙනවා. ඒකට කවදාකවත් කොට්ටිත හාමුදුරුවත් කච්චන හාමුදුරුවත් මට දොස් කියලා නැහැ. මේ බණාගෙන කට්ටිය දොස් කියනවා. ඔය කොට්ටිත හාමුදුරුවෝ නෙවෙයි හාමුදුරුවෝ කච්චායන හාමුදුරුවෝ කියලා. ඒක මම පව් හොදාගන්න අවස්ථාවක් කරගන්න මේ වෙලාවේ. මම ලේඛන කත වෙලා තියෙන නිසා මම මේ හිතමතා කරන දෙයක් නෙවෙයි. ඉතින් මට ඒ ස්වාමීන් දෙනවා පේන්නේ ගොඩක් හොඳ අර්ථකථාචාරිනවා කියලා විදිහට කොහොමද නිවැරදි වීම වෙන්න ඕනේ කච්චායන. අන්තිම මේ භාවකාරක කතුකාරක කියන එක අපි පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් කියලා භාෂාවේ සඳහන් කරනවා. මම කරුවද මට වුණාද කියන එක. මම බැලුවද මම දැක්කද? මම ඇහුවද මට ඇහුණාද? ඒක ওই දෙක තේරුම් ගන්න නැතුව ප්‍රපංච කියන වචන කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. ඒක ওই දෙක සම්බන්ධයෙන් ඇත්තට මම මේ දෙක කරාද නැත්නම් මට උනාද? ඒ නිසා රූපයක් බලන්නත් පුළුවන් රූපයක් මට පේන්නත් පුළුවන්. රූපයක් බලනකොට බලාපු රූපේ පිළිබඳව ආඩම්බර වෙනවා. මනාපමනාප පහළ වෙනවා. ඒ නෙමෙයි පේන රූප වලටත් ඒක වෙනවා. ඒ පේන රූප වලට සිදුවෙන එක අසංස්කාරික කාය සංඛාර, අසංස්කාරික මනෝ සංඛාර, අසංස්කාරික චිත්ත සංඛාර කියලා සඳහන් කරලා තියෙනවා. ඒ රූපෙට ඇදලා යන්නෙම මම මම හිතලා නෙවෙයි කර්මා රූපව. හැබැයිට. ඒ නිසා මම ඔළුවේ දාගෙන ඉන්න මනාපමනාප නිසා. එතකොට ඇත්තට ඒ ගොඩාක් තියෙන තැන ඒ රූපේ මාව ඇදලා ගත්තද නැත්නම් මම ඒ රූපේ ඇදලා මට ඇදලා ගත්තද කියන දෙක කර්මකාරකයි කත්‍රුකාරක නැත්නම් භවකාරක කත්‍රුකාරක කියලා කියනවා. භවකාරක කියලා කියනවා ඇදිලා යන බවක් තිබ්බා එතන. ඇදිලා යන ගතියක් තිබ්බා එතන. ස්වභාවයක් තිබුණා. ඒතකොට භවකාරක. නෑ මම බැලුවා. මම අනිත්‍යම ඈත්මත් කරලා බැලුවා කත්‍රුකාරකයි. ඉතින් මේ දෙක අතර කොයි එකද මම කරන්නේ කොයි එකද මට වෙන්නේ කියන එක භාෂාවට හරි වැදගත්. ඒ වගේ ව්‍යාකරණයට හරීම වැදගත් ව්‍යාකරණයේ තියෙන අන්තිම අඩිය තමයි තියෙන රචනයේ passive voice ද active voice කියන එක. ඉතින් active voice එක විධාන කරන තැන් වල එනවා. නඩු පොත්වල එතනින් ගියාම ව්‍යවස්ථාවල passive voice එක සාහිත්‍යයට හැදෙන්නේ. මම යනකොට මම ලස්සන රූපයක් දැක්කා. ඒ රූපේ මෙහෙමයි මෙහෙමයි කියලා මම ඒ රූපේ රස විඳින්න විතරයි රූපේ විශ්ීම ආවශී කරගත්තා. ඒ නිසා මම බලන්නේ නෙවෙයි දකින්නේ. ඉතින් ඔය වෙනස කමඨහන් වාර්තාවේ අපි ලියන්න දන්නේ නැහැ. ඒක මොකද අපි ඒ තරම භාෂා විසරද නෙවෙයි මේ කතා කරන මමත් නැහැ. හැබැයි මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකට බොහොම ඉතාමත්ම ගැඹුරට ගිය කෙනෙක්. විශේෂයෙන්ම කියනවා නම් සිංහල ව්‍යාකරණ නෙවෙයි පාලි ව්‍යාකරණ නෙවෙයි සංස්කෘත ව්‍යාකරණ. ඒක ඒක වචන බහුවචන කියලා දෙකක් නෙවෙයි ඒක වචන ද්විවචන බහුවචන කියලා තුනකට ගන්නවා. ඊට පස්සේ අත්නෝපදී පරිස්සම පදී පරස්සමේ පදී කියලා සම්පූර්ණ කත්වකාරක කර්මකාරක වෙන් කරලා උගන්වනවා. ඒක සාමාන්‍ය අපේ සිංහලේ නෑ. ඒ නිසා අපි මම මේ කියන දේ මට වෙච්ච දෙයක්ද මම කරපු දෙයක්ද කියන එක වාක්‍ය සටහන්. ලියන කෙනා දන්නෙත් නෑ. අහගෙන ඉන්න එක බලාන හිටියොත් ගෙස් කරන්න වෙනවා, අනුමාන කරන්න වෙනවා. මෙයා වෙච්ච දෙයක් කරන දෙයක් විදිහට කියනවාද? කරපු දෙයක් වෙච්ච දෙයක් විදිහට කියනවා. තුසාවිදි හරිය වැදගත් මේක. අපි කරන ප්‍රකාශය කතුකාරක තිබ්බොත් තුසාවි කෙලිම තීඳු කරනවා. අපි භවකාරකෙන් කියන්නේ. මම වුණා මන් දන්නේ මොකද උනේ කියලා මම ගැව්වා මැරුවා. මට මරන්න ඕන ගමන් තිබුණේ ගැහුව බව මන් දන්නේ මර බව මන් දන්නේ. ඒකට විශ්වකාරට සීන්දු වෙන්නේ චෛතසික අටක් කරගෙන විග්‍රහ කරලා බලන්න මේ චුදිතයා චෝදනාවට වැඩිකාරයද නැද්ද කියලා. ඉතින් ඒ අනුව බලනකොට අපේ විශේෂඥයෝ කියනවා විනිශ්චයකාරවරයාට දැනට බටහිර එහෙම නැත්නම් රෝමලන්දේශී නීතිය තියෙන සයිසික 8යි. අපේ මම පිළිගත්තේ නැහැ. නමුත් අටුවා පිළිගන්නවා, අභිධර්ම පිළිගන්නවා, චෛසික 52ක් තියෙනවා කියන්නේ. ඒතර බුද්ධ ආගම හැටියට විනිශ්චයක් දෙනවා නම් කරුණු 52 කර දාලා සාකලා තමයි ඒ සිද්ධ වෙනවයි කියලා කවුරු හරි කිව්වොත් එයා වැරදි කාර්යද නැති කාර්යද කියලා කියන්නේ. යං වේදිතං කම්මං කරෝති තං තං සම්පුරිසං තත්ත වේදනම් පටිසංජානාති කියලා බුදුරජාණන් කියනවා දැනගෙන කරපු එක. කරලා තියෙනවා. එයා රූකඩේ වගේ කරලා තියෙන එක අසම්පජානව වුණාද සම්පජාන වුණාද කියන එකයි දැන දැන කරාද හිතමතා කරාද කියන එක. ඉතින් මේ අනුව බලනකොට දැන් මේ ප්‍රකාශයෙන් ඥානදාහමසොත් කරහැරලා තියෙනවා. ඒ මොකද හේතුව මෙතනදී පේනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පස්ස පංචමක ධර්ම. ඒකට හොඳම සාක්ෂිය තමයි මදුපිණික සූත්‍රය. නමුත් පස්ස පංචමක ධර්ම වේගයෙන් විග්‍රහ කරන ඥානද සාංශේ වරක සාරිපුත්‍ර සාංශේ පෙන්න නාම ධර්ම පෙළලක් ප්‍රකාශ කර තිනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. වේදනාව සංඥාව චේතනාවෙන් පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒතර වේදනා සංඥා චේතනා භාවකාරකද කර්මකාරක කියලා ගත්තොත් භාවකාරකයට දාලා තියෙනවා. ස්පර්ශයෙන් එහාට යන්නේවා මානසිකාර්ය කර්තෘකාරකයි. දැන් මෙතන එහෙම නෙවෙයි කියන්නේ යම් තින්න සංගතිපස්ස පසපච්චය වේදනා යම් වේදේති තං සංජානාති ස්පර්ශයයි වේදනාවයි තින්දලා සංජානනයේට යනකොට ඒක භවකාරයකට වැටලා කතුකාරකයට දාන. ඒක එතකොට මේ ඉදිරිපත් කිරීමේ එකපාරක් මට හරියට මතකයි ඔක හේම ප්‍රශ්නයක් විදිහට ඇහුවා මෙල්බන් වලදී ශාංශ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර්ද නැත්නම් වේදනා සංඥා පස්ස වේදනා සංඥා සංඥා චේතනා මනසිකාර්ද කියලා. ඒක ඔය දෙකටම ත්‍රිපිටකයේ හේතු තියෙනවා. ත්‍රිපිටකයේ උද්දෘත තියෙනවා. මේක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර් කියන එකට මේ නිදර්ශනයි. ඒ නිදර්ශනයේදී මුලින් භවකාරකෙන් දුවන්නේ. ඒ තැනකට පස්සේ මම එයා පහළ වෙනවා. ඊට පස්සේ මම කියනවා මම තමයි ඔක්කොම කෙරුවේ කියලා. ඒකෝර මේ මමයා පහළ වෙන තැන යම් වේදේති තං සංජානාති කියන එකේ වචනවල යමක් විඳින්නේද එය සංජානනය කරයි කියලා. අටුවාචාන් වහන්සේ කපරාරෝ ගහන්නේ වේදනා විඳී සංජානනයේ සංජානනය කරයි කියලා වේදනාවට චරිත ආරූඪයක් දීලා තියෙනවා. එතකොට විඳින්නයි කරන්නයි කියන එකට වේදය වින්දනය වේදා වේදනාව සම්බන්ධයෙන් තුන්දෙනෙක් ඉන්නවා. වේදනය තියෙන විඳීම මේ වින්දනය තියෙනවා. වේදනාව විඳිනවා. වේදය ඒක දන්නේ කෙනෙක් ඉන්නවා. තනිවකන වේදෙක් ඉන්නවා. දැන් මේ දෙන්නයෙන් දෙන්නට චර්චයක් අඳලා තිනවා. අටුවාචාන් වහන්සේ ඒක එච්චරම හිතෙන් තරම් නරකයි කියන්නේ බෑ මොකද වර එක වේදනාව කර්තෘකාරකයෙන් පෙන්වන්න තැන් තියෙනවා සූත්‍ර පිටකේ වර එක භාවකාරකයෙන් පෙන්වන්න තැන් තියෙනවා භවකාරකෙන් පෙන්වනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. වේදනා සංඥා චේතනා වුණාට පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. අර ඔක්කොම ඉබේ සිදුවෙන දේවල්. මේකේ පෙන්නනවා යම් වේදේති සංසංජානාති කියන තැනට යනකොට වේදනය වේදනාව විඳි. රස වති කියනවා. අන්න ඒ කබරාරුවෙන් තමයි අටුවාචාර්ය වංශය බේරෙන්නේ. ඒ නිසා මේ වේදනාව මම කරන එකක්ද මට සිද්ධ වෙන එකක්ද කියලා බැලුවොත් මට සිද්ධ වෙන එකක් කියලා තමයි අපි මේ බේත් බොන්නේ. විද්වම් වෙන්නේ. දෙද නම් කරන්නේ. නැත්නම් වේදනාව මට එන්නේ මම කරව පරණ කර්මයකට හේතුවක් නිසා කිව්වොත් කර්මය තමයි හොයන්න ඕනේ මේ දැන් විඳින වේදනාව නෙවෙයි. හෙදකම නෙවෙයි හොයන්න වෙන්නේ වෙදකම නෙවෙයි හෙදකම. ඒකට වෛද්‍ය විද්‍යාව කැමති නැහැ. වෛද්‍ය විද්‍යාව වේද වේද්‍ය හැටියට වේදනා හැටියට දෙපාර්තමේන්තු බෙදාගෙන මේකට මේ මේ විස බීජ කියලා අතීත හේතු අයින් කරලා මේ වර්තමාන අස්පනා අපිට විස බීජ හොයන කතාවට ගිය ගමන් බුදුජානසී දේශනා කරව කර්මේ සා කම්මපතේ කර්මඵලයේ කියන කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ලංකාවේ තුරන් කරලා ඉවරයි වෛද්‍ය විද්‍යාවට විහිදෙයි. වෛද්‍ය විද්‍යාව පුදුමාකාර අපරාධයක් කරා ওই ලෙඩාවට බේත් කරලා බේරන්න බෑ මේ කර්මය. මං කියන්නේ කර්මයට පාර දෙලා නිකන් හිටමන් කියලා බුදුරජාණන්සත් කොත්තමලි රෙකමන්ඩ් කරලා තියෙනවා. බුදුරජාණන්සත් බේසත්ජාල කන්දකක් දීලා තියෙනවා. මේ වේදනාව මම ඉල්ලලා ගත් එකක් කියලා කියන්නේ. මේ තියෙන වේදනාව මම ඉල්ලලා වේදනා සාගරෙන් මේ අදාළ වේදනාව මං ගත්තා කියන එක තමයි සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ. වේදනා සංඥා චේතනා වලින් පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. මෙතන කියනවා නෑ යමක් ස්පර්ශ කරාට පස්සේ තමයි වේදනාව සිද්ධ වෙන්නේ කියලා අටුවාචාරින් වහන්සේ කියනවා වේදනාව විඳි සංජානනයේ සංජානනයේ කරයි කියලා ඔය දෙක අතර මැද ආණ්ඩගේ ආණ්ඩගේ ප්‍රතිපත්තියක් දාලා තියෙනවා. මේ කොයි එකද ඇත්ත කියලා කියන්නේ අපිට එහෙම ගහපා දෙන්න බෑ. ඒක ඒ ත්‍රිපිටකයේ උද්දෘතාණුවත් සිද්ධියේ හැටියටත්. ඒක අවංකව Taman හෘද සාක්ෂියක් හැටියටත්. හැදෙන්න කැමති මිනිස්සයා ජීවිත පරිත්‍යාග කරගන්න කැමති මිනිස්සයා මේ මං කරා මේ වේදනාව එන්නේ මං කරා මේ ලෙඩ රෝග එන්නේ නිින්ද එන්නේ ඒක හේතුවක් තියෙනවා ඒ හේතුව මේ වෙලාවේ විස බීජ නැති කිරීමෙන් මේ බෙහෙතට බෙහෙත් කිරීමෙන් කවදාවත් කරන්න බෑ කෙරුවොත් බෙහෙත නිසා හටගන්න ලෙඩකින් මැරලා යනවා මොකද බෙහෙත හැමදාම විසක් නමුත් ප්‍රകൃතිය ප්‍රകෘතිය කියන පරණ අතීත කර්මය නිසා ඇති වෙන මේ වේදනාව දැනගත්තොත් අඩු ගානේ දැන් කර්ම නොකර ඉදී. මේ වෛද්‍යසාරේ වෙන අනේ නිව ගණන් ගන්න එපා. මයි ළඟට එන්න පොලිමේ එන්න නින්දට පස්සේ මේක ගන්න නින්දට ඉස්සලා මේක ගන්න සනිපයි. අන්තිමට ලෙඩා දන්නේ ඔය කර්ම ශක්තිය එහෙම නැති කරන්න බෑ. යම් ප්‍රමාණයකට අපි ඒක විඳින්න ඕනේ. ඒක වෛද්‍ය ශාස්ත්‍රයට හෝ වේදනානාශක වලට දෙන්න පුළුවන් නම් ඒ කියන මේ වේදනාව එන්නේ හේතු ප්‍රත්‍යයෙන්. ඒ නිසා යම් වෙලාවකට අපේ භවනා කඩාන වේදනාවට හිත ගියා නම් කායනුපස්සනාවේ තිබුණ හිත වෙන වේදනාවට පස්සෙන් ගියා නම් ප්‍රතිකනික ඕලාරිකයි පටිච්චසම්පන්නයි සංකතයි. ඒක ඉතාම ගොරෝසු උඹට තේරෙනව අරමුණේ නෑ හිත ගිහිල්ලා කියනවා කියලා වේදනාවට. බොහොම ඕලාරිකයි. පටිච්චසම්පන්නයි. ওই වේදනාව බෙහෙත් කාලා සනීප කරන්න බෑ. තෙල් ගාලා සනීප කරන්න බෑ. ඔය කර්ම හේතුවක් තියෙනවා. මොන දුන්න තරමට කර්මය කියනවා. මොන දෙන්නේ නැතුව වේදනානස ගාන්න ගාන්න කර්මය හරතල්ලු කරනවා. දොස්තරටත් ගානක් හම්බ වෙනවා. ගාන වේදනානාශකේ නිසා කය ප්‍රතිශක්ති නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ වේදනා සියල්ල විඳිනවා කියන තමයි පෙන්ටකොස්ටල් කට්ටිය කියන්නේ. ඒක නිසා මොනම බෙහෙතක් කිරීමත් දෙයයන්ාන්සට විරුද්ධයි. ඒ නිසා ලෙඩ වුණාට පස්සේ ගෙනියන්න බෑ. පිළිකාර ගෙනියනසොත් දේව ධර්මයට විරුද්ධයි. එතකොට අපේ මම මේ කියන එකේ උග්‍රතන්ට ගියොත් අපි අත්කලමතාන යෝගයට ගියොත් සියල්ල කර්මවාදයකට දාලා බෙහෙත් නොකර ඉනවා. ඔක්කොම ඉතින් මං කරපු කර්මනේ කාටවත් කරන්න බෑ. මේ දෙකම නෙවෙයි මේ කතා කරන්නේ. යම් හේයකින් මේ වේදනාව දරා ගන්න බැරි මට්ටමට අඩු කරගනි කියලා භාවනා කරපියවියකෝ ওই වේදනාව සනීප කරලා ඉවරලා අනම්මනම් ගන්තපා බිස්නස් කරගෙන ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. මත්තටවත් කර්ම රැස් වෙන්නේ නැති වෙන්න හිත පිසිදු තියාගනින්. ඔය එන වේදනාවට ලෑස්තිලා හිටපන්. ඒක කොහොමඩත් වැඩි වෙනවා එන්නේ. ඔය මොන විශේෂඥාවක් ඌත් බෙහෙත් බිබී ජීවිතකම් කරන්නේ. ඕන විශේෂඥකින් අහන්න කියලා බහන්න ඌ දෙද හන්දනකම් අඩු ගන්න ඉසිකක් කොන්න බෙහෙත් බොනවා. ඊට පස්සේ සයිකියාට්‍රික් කොට බෙහෙත් බොනවා. ඊට පස්සේ නිින්ද යන්නේ නැති වෙන්න බෙහෙත් බොනවා. නිින්ද යන්නේ. ඒකල බඩේ ලියන්නත් බෙහෙත් බොනවා. ඒකල අපිට කියනවා හතර ගන්න එපයි කියලා. බඩේලියන් බේත් බොන්න එපා. දින්දාට බේත් බොන්න එපා. වේදනාවට මොනවා කරන්න බෑ උදෙන්නේ මෙච්චර තමයි. වෛද්‍ය ශාස්ත්‍රය මොකක්වත්ම කරලා නැහැ මානවයාට. ආයුර්වේදයේ කරලා තියෙන මේ ගහක් කොලක් අරගෙන ගහේ තියෙන මේ ස්වභාවික වනෞෂධ වලින් බේරියන් ඒකල දෙයියන්ගෙන අමෙල් ඉරහණි වුණාට පස්සේ ආය කර්ම රැස්තු කරගන්න හිටපන්. ඉතින් මම මේ කියන්න හදන්නේ මේ වේදනා චෛතසිකයේ භාවකාරකද මේ වේදනා චෛතසිකයේ කර්තෘකාරකද කියලා ගත්තොත් කර්තෘකාරක කෙරුවොත් මම මෙහෙම ඉල්ලලා වේදනා ගනීද කියලා ප්‍රතික්ෂේප කරනවා. නමුත් මට ගන්න වෙනවා පෙර කරන ලද කර්මයක් නිසා මම ඒක ඉබේම තෝරනවා. බලන්න කෙල්ලෙක් කොල්ලෙක් තෝරන හැටි ලස්සනටද තෝරන්නේ උගත්කමටද තෝරන්නේ මොකද්ද දන්නේ තෝරගත්තට පස්සේ වික්කසාදිනක වෙනම කතාවක් ඒ වගේ මේ එක එක දේවල් කඩේකට ගියාට පස්සේ ගණ කෑම දහ දිනක් මේසෙට ගියොත් දහ දෙයක් තෝරන්නේ ඒගොල්ලෝ හිතනවා මේ උයන මිනිහට පුළුවන් කියලා තෝරන දේ මෙහෙම වෙන්නේ කියලා බෑ ඔය සූපධාත්‍රේ බොරු එනම් බල්ලෙක් කොහොමද අසුචි ටිකක් තෝරන්නේ කබරෙක් කොහොමද බලකුණක් තෝරන්නේ බල්ලාට ගිහිල්ලා පීචා එකක් කරන් දුන්නාට වැඩිය ඌ බලුකුන්ට යනවනේ. ඉතින් අපේ ඇතුළෙත් ඉන්න ඔය බල්ලා. මේ උරගයා ඉන්නවා. ඉතින් අන්නේ විදිහට මේ අපි මායා කරන්න හැදුවට ඒ ඒ දේවල් අපි තෝරන්නේ සංජානනය කරන්නේ චේතනා පහල කරන්නේ අසම්පජානන. සම්පජානවත් තියෙනවා. සම්පජානනම තමයි දැන් කරන අකුසල කර්ම. අසම්පජානම එනේවා විජීව තමයි වෙච්ච කර්ම ගෙවෙන එක. තිත්ත ධම්ම වේදිනේ වශයෙන් කියනවා. මේ වෛද්‍ය වෘත්තියට උත්තර නටන්න ගියොත් එimhe මේ කර්මයට පුණ දෙන්නේ නැහැ වේදනාවට පුණ දෙන්නේ නැහැ. ඒව නැති කර කර හිටපුවාම ඔවා තිත්ත ධම්ම නැත්තම් අපරාපරි වේදනාවට යනවා. මරණින් එහාට යනවා. හත් ගුණයක් වැඩි වෙනවා. ඊට පස්සේ නැත්තම් දිත්ත ධම්ම අපරාපරිය තව එකක් තියෙනවා. ඈ උපපජ්ජ මරණ සම්ත නිවන් දකින්නකයි යනවා. ඒ කියන්නේ අපි වේදකමෙන් කරන්නේ වේදනානාශයෙන් කරනකොට තල්ලු කරලා දාන එක. මේ හයිය හති කියලා කරන්නේ නැතුව මර ඇඳේදී වෙච්චාම ওই වේදනාව ආපුවාම අනුකම්පා විරහිතව තලන. ඉතින් ඒ නිසා වේදනාව නැති කරගන්න දරුවචනාංශෙත් බෙහෙත් 12ක් ලෙඩ 12ක් තිබිලා වෙදකම් කරලා තියෙනවා ජීවකයා. නමුත් ලෙඩ හනීපුණාට පස්සේ මොකද කරන්නේ කියන එක. ඒ නිසා මේ කියන භාවකාරක කර්මකාරක ભેදේ හෝ එහෙම නැත්නම් මේ පසේට ඉස්සරහද පස පස්සට දාලාද නැත්නම් පස්සේ ඉස්සරහම තියෙන කියන කතාවේ දෙකටම හේතු කරුණු තියෙනවා. අන්නේ හේතු කරුණු මධ්‍යස්ථව සලකා බලනකොට පේනවා ඒක මේ නිශ්චිත විනිශ්චයක් කරන්න ਸਰුවචනාංශයට බාරයි. ඒකට හේතු කරුණු තියෙනවා. අපිට හිතා ගන්න පුළුවන් අර කිව්වොත් මේක වරදිනවා, මේක කිව්වොත් අරක වරදිනවා. ඒ නිසා අපි සතියෙන් හිටියොත් කොයි මොහොතක හරි ඒ වෙලාවේදී අපි කතෘ කාර්ක නතර කරනවා. හිතාමතා කරන දේ නතර කරනවා. ඒකට සිද්ධ වෙන්නේ කර්මකාරක, භාවකාරක. ඒ කියන්නේ පරණ කර්ම ගෙවෙන්න ගන්න. ඒ හොඳ දේවල් කරපගෙන උනන හැප දිව්‍ය ලෝක ආලෝක පෙනී. එනතන නරක දේවල් කරපගෙන උනනම් පෙරේත මූණු, වාමන රූප, බහිතන දේවල් පෙනී. කොයි එකමත් වෙන්නේ කර්ම ගෙවෙන එක. අන්නේ කර්ම ගෙවණ්ඩයි මහාන වෙන්නේ අපි. කර්ම ගෙවණ්ඩයි තපස් රකින්නේ අපි. කර්ම ගෙවණ්ඩයි වීර්ය කරන්නේ අපි. ඒ නිසා මේ මේ කර්මයේ ගෙවෙන වෙලාවේදී පස්සේ ඵලයන් මට ඔයා එන්න එපා වෙන කෙනෙක් ඉන්න කියලා කියන්නේ අපි මේ ධිට්ඨ ධම්ම වේදිනේ වශයෙන් කෙවල ඉවර කරන්න පුළුවන් කාලේ තියෙද්දී අපි මේවා පරාපරිය උපජ්ජ වේදිනේට දාලා ගම් ප්‍රමාදයට වැටෙනවා. ඉතින් ඒක ඇත්තට ඒක නෙමෙයි මෙතන ප්‍රධාන දේ මේ වේදනා චෛතසිකය ගැන. සංඥාත් එච්චරම තමයි. සංස්කාරات එච්චරම තමයි චේතනත්. නමුත් මේක කත්‍රෝකාරකද භාවකාරකද කියලා බලන්න සතියෙන් හිටියොත් කියන්න පුළුවන් ඒ වෙලාවේ මගේ අත ගැස්සුණා කියලා. එහෙම නැත්නම් කියතේ මම දෙක ආපු නිසා මම අත ගැස්සුවයි කියලා. ඉතින් ඔය දෙක සතියෙන් ඉන්න කෙනා කියන වෙනසක විංශකාරක විශ්ෂ කරන්න බෑ. ගියාට පස්සේ විංශ කරන්නත් බෑ. එන්නේ ඉස්සෙල් විංශ කරන්නත් බෑ. ඒ තරම්ම ඕලාරිකයි. තරම් පටිසම්පන්නයි. ඒ තරම්ම සංකතයි. ඉතින් ඒක බලාගෙන ඉන්නකොට පේනවා මේ කය වාඩි වෙලා ඉන්නකොට කෙලින් තියාගෙන බැරි තරම් වැක්කේ. නානා මාර්ගම් ඇති අන්න ඒ වෙලාවට ඒක භාවකාරිකයට දැම්මොත් හිතා ගන්න පුළුවන් කර්මයක් ගෙවෙනවා. කච්චුකාරිකයට දැම්මොත් එන්නේ මම මෙහෙම ඉන්න පුළුවන් වෙනකම් මම භාවනා කරන්නේ. බද්ධ පරියන්කෙම ඉන්න පුළුවන්කම් භාවනා කරන්නේ කියලා පස්සට දැම්මොත් එන්නේ අපි කවදාකවත් දැනගන්නේ අපි මොන කර්ම රාශියක් කරගෙන ඉල්ල වාඩිලා ඉන්නවද? ඒ නිසා අලුතෙන් කර්ම රැස් නොකරන එක නෙවෙයි, ජීවෙන කර්ම වලට ගෙවෙන්න දෙන්නේ. අන්න ඔය සෙල්ලමේදී ප්‍රපංචල කෘත්‍ය ගත්තොත් මේ කත්‍රෝකාරකය කර්මකාරකයි කියන කට්ටිය තමයි ප්‍රපංච ක්‍රියාත්මක වෙන්නේ. මම කරපු දේවල් මම නෙවෙයි කියන හදනකොට කතන්දර ගොතනවා. එක බොරුව වහන්න බොරු 1000ක් කියනවා. ඊට පස්සේ ඒ බොරුව විසම යා වායලා ගන්න. එමුනේ මේවා සිද්ධ කරනවා තමයි. ඒකට මේ කෙරෙන දෙයක් මේකේ තියෙන කිව්වහම ප්‍රපංචයටවත් බය වෙන දෙයක් නෑ. ඒකත් කෙරෙන දෙයක්. ප්‍රපංචයට ආයේ මේ මම වග වෙන්න ඕනේ මට මේ ජාති ප්‍රපංචේන මොකක්ද උන ඔය ඔය අවජාතක දරුවට උප්පැන්න සාතිය ලියන්න එපා. අවජාතක දරුවාගේ තාත්තා කොටුවේ අසං කරන්න එපා. යන්න අරවා. ඒකට දන්නවා මේක කරන දේවල් නෙවෙයි කරන දේවල් කියලා. හැබැයි ඒක ෂටගතියින් යොදවන්න එපා. මායාවී ගතියින් යොදවන්න එපා. චපල ගතියින් යොදවන්න හොඳට බලන්න දවසට පිරා එන හිතවිලි වෙනසියට 95ක්ම ඉබේ එන හිතවිලි. මට පශ්චාත්තාප වෙන එක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. වාග් බහුල්‍ය කියන්නේ ඒකට ඇයි කියලා අහනවා. මේ අල්ලපු ගෙදර ළම ගෑනට ළමයි කමුනේ ඇයි කියලා. කී අපිට අදාළ නැහැ නේ ප්‍රශ්නේ. ළමයි හම්බ වෙනවා. තුක තැබල් මාර්ගයෙන් හම්බුනොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. නෑ තැබල් මාර්ගයෙන් ළමයි හම්බෙන්නේ නැහැ. ඒක ක්‍රමයක් තියෙනවා. ඉතින් කට්ටිය කියනවා නෑ නෑ මහබරක් ඇවිල්ලා නැබ පිටිම ඇදලා බබෙක් කෙනක් දුන්නාලු සාමාවති බිහිවෙලා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඉතින් මේ ළඟදී කියන කට්ටිය නාග ජෝඩුවක් ගිහිල්ලා සායි බබාගේ කාමරය ඇතුළට සායි බබාගල මහත්තයාට එළියට ඇන්නේ කියලා. බබෙක් නැතිකම. කෑණි කොණ්ඩෙත් කඩන් දොනවල මේ මට මේ හිතපු ගුණ චරිතය හොඳයි මේ අවජාතක දරුවෝ ඇති කරන්න කියලා බැනගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ මෙයා ඇතුළේදී අර නැබ පිළිමදින්න ගිහිල්ලා. ඔවල් <laughs> වහිදේ. මේ ඇති වෙන දේ බලහන් යනවා ඔය গুপ্ত ධර්ම මොකක්වත් ඕනේ නැහැ. බාවපන් ඇතර බබා හම්බුයි. මේකෙම නේ බබාලා හදන්න හදනව නැති කරන්න හදනවා. මේ දෙල්ලම් කරන්න ගියාම තමයි ඔය අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්නේ. ඒක නිසා අපි මේ සක්මන් කරමින් ඉන්නකොට හිත රූපෙට පනින එක. සක්මන් කරමින් ඉන්නකොට හිත ශබ්දෙට පනින එක. සක්මන් කරමින් ඉන්නකොට වේදනාවට පනින එක මම භාවකාරකද කත්තුකාරකද බලන්නේ. ඒක වෙන දෙයක්ද කරන දෙයක්ද? ඒක උත්තර නොදී බුදුරජාණන් කියන හැබැයි මේ වෙනස නම් ගොලවර ගොරෝසුයි ගොයියෝ. ඕලාරිකයි. පටිච්ච සමුප්පන්නයි. ඔබ කොච්චර සටමන් ගියත් ඔය දේ වෙන්න ඕන නම් වෙනවා. හේතු ඇති කොට වෙනවා. සංකතයකට මෙහෙට විනාඩිකට කලින් කියන්න බෑ මොකද වෙන්නේ කියලා. ඉතින් මේක වාර්තා කරන්න බැරි නිසානේ අපි අද භාවනා කරන්නේ නැත්තේ. අපි තමයි භාවනා කරනකොට හරියට කා පාට එළියක් පේන්න ඕනේ. මෙහෙමම තියෙන්න ඕනේ කියලා හිතාගෙන යනවා. වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා සමත භාවනාවට ওই නිදර්ශන කරනු දහස් කණු බලපාන. કોઈ වෙලාවක හරි විපස්සනා කියන්නේ මොකක්ද කියලා හරි දන්නවනම් එයාට තේරෙයි අපි මේ ඇති දේ කියන්නේ ඇති ඇතින් කියන්නේ ලැජ්ජාව නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. ආර්ය භාවයට ගිය ගමන් ඒක නැහැ. පිච්ච දේ වෙච්ච හැටියට කියනවා. එතකොට මේ චේතනාවෙන් මම මේ වේදනාව තෝරාගත්තේ මේ මේ පයේ පොළවේ වදින වේදනාව වෙනුවට එයින් රූප දක්ෂින වේදනාව වින්දනේ තෝරාගත්තේ හිතලද නැද්ද හිතයිලයි නැතුවයි දෙකමද හිතන්නේ නැතුව නැතුවත් නැතුව කියන මේ හතර පොට්ටපාද සූත්‍රය සාකච්ඡා කළා බුණාසේ එක එකක් පෙන්නලා දෙනවා කරුණාකරලා හෙලි කරපන් තව කාර්යයක් දැක්කොත් කියලා දෙන්න පුළුවන් ඒ නිසා මෙතන මේ වෙලාවේදී මේ භවකාරක කර්මකාරක ભેදේ මේ ඥානන්ද සංසේ පෙන්වන එකම මේ දේශනා මාලාව ඇතුළත වෙන තැනක ඥානන්ද සංසේ වේදනා ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සෙල්ලා භාවකාරක වශයෙන් වේදනා සංඥා සංඥා සංඛාර ඇති වෙන හැටි සාරිපුත්‍ර සංසේ මාර්ගයෙන් පෙන්වනවා. මෙතන පෙන්වනවා ස්පර්ශයෙන් පස්සේ මේ භාවකාරකයට වේදනාව දාලා තියෙන මේකේ ඒක වහන්න අටුවාචාන් වංශයේ පොඩි කපරාරුවක් ගහනවා. අන්නේ කපරාරුව ගැහිම් පිළිබඳ ආනන්දසාන්ගේ විචනාත්මකත්වය ඇතුළේ මට පේනවා එච්චර විවේචන කරන දෙයක් ඇත්තේ නෑ. වේදනා විඳි සංඥා සංඥා කරයි කියන වචනේ දාලා තියෙන්නේ අටුවාචාන් වංශෙත් පොඩ්ඩක් දැනගෙන තිබිලා තියෙනවා මේ වගේ දෙයක් මෙතන තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මට හිතුනේ මේ මේ වෙලාව හැටියට කතා කරොත් හොඳයි කියලා. ඉතින් ඒකදී මේ මම මේ කතා කරන්නේ ඥානන්ද සාංශම අපිට උගන්වපුවා. එහෙම නැතුව භාවකාරක කත්වකාරක නිහියත් නිහිතාර්ථ මතු පිටාර්ථය සහ යටාර්ථයේ අර්ථ සහ ධර්ම හරි ගැඹුරු විෂයක්. ඒක මේ අපිට මේ එදිනා ජීවිතේ පාන් රාත්‍ර උපය ගන්න බැරුව ඉන්නකොට ඕවා ප්‍රශ්න තමයි. නමුත් මේ වගේ මේ වගේ දේවල් බේරගන්න නැතුව චේතෝ විමුක්තිය බේරෙන්න පුළුවන් මේ ප්‍රඥා විමුක්තිය නම් නිවන් දකින්න බෑ. ඒ නිසා මේකට අපි පොඩ්ඩක් ඒ ගඟ දිගේ ඉහළට යන ගමන් පොඩ්ඩක් ඇඟ රිදෙනවා. ඇත්තටම ඇඟ රිදෙනවා. මේ කරන්න ගියාම ඇඟට දෙන අපි දන්න ව්‍යාකරණ ඔක්කොම නොම ගැන සුළුයි. අපි මේ දෙකල් හිතා හිටපු දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒකේ දෙපැත්තට යන දෙපැත්තටම යන ක්‍රම ත්‍රිපිටකේ තියෙනවා. අපි එක වෙලාවට එකක් අවධානය කරාම එතකොට අනිත් පැත්ත අපි අව탁සීරුවකට ලක් වෙනවා. ඒ නිසා මේ ටික මතක තියාගෙන අපි ඉදිරියට යන් යම් තැනකදී ඥානන් සෝවාන්සීම කියාවි වේදනා සංඥා චේතන වලට පස්සේ පස්සපාර වෙන්නේ කියලා. මෙතන කියන ස්පර්ශයට පස්සේ වේදනා සංඥා චේතනා පහළ වෙන්නේ කියලා. ඒ දෙකේදී අවධානය යොමු කරන දේ කර්මකාරක භවකාරක විශේෂ කල්පනා කරන ගියොත් අපිට තේරෙනවා මේක භාවනාවක් නෙවෙයි මේක චින්තාමය දෙයක් කියලා. මේක ඒකාන්තයෙන්ම contemplative එහෙම නැත්නම් deductive එහෙම නැත්නම් inferential එකක්. ඒ අති ඥානසංශේ ශ්‍රේෂ්ඨයි. හැබැයි ඔළුව ගැහුවොත් මේක හරි කියලා මේකට දොස් කියන්න ඉඩ තියෙනවා. මේකට ඔළුව ගැවුවොත් මේකට දොස් කියන්නේ නිසා පිටිදල බලනකොට පෙරමග පෙරපස්සු සංසන්දනය කරනකොට විතරක් පේනවා සමහර තැන්වලදී අදි චෝදනා වලට ගිහිල්ලා තියෙනවා අපිටත් අමාරුයි වේදනාව ඉස්සරහට පස්සේ පස්සේ වේදනාව පස්සේ ඉස්සරහා වේදනාව පස්සේද කියන දෙකට යන්න මොකද ඒක බුද්ධ විශයක් නිසා අපි යනවා ඉදිරියට ඔන්න තුන්වෙනි අවස්ථාව ඒ හැමතෙම වඩා ඕලාරිකයි ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රිය ඥානය ඕලාරික වන ආකාරයයි මහා කච්චායන ස්වාමින් වහන්සේ පෙන්눔 කරන්නේ. තුන්වෙනි අවස්ථාව ඊ타මත් මූලාරිකයි. ඒක කුමක්ද? යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. එතන පුරිසං කියලා කියන්නේ කර්ම විභක්ති රූපය එයින් හැඟෙන්නේ. අර ඉන්ද්‍රිය ඥානය මෙහෙවූ පුජ්‍යලයාව මැඩපවත්වනවා අර පපඤ්ඤ සංඥා සංඛාවන්. ඒ සංඛා කියන වචනය පවා දීර්ඝ විස්තරයකින් විවරණය කළ යුත්තක්. කුමක් හෝ වේවා පపంచ සංඥා සංඛාවෝ අර ඉන්ද්‍රිය ඥානයේ මෙහෙවූ පුජ්‍යලයාව මැඩලනවා අභිභවනය කරනවා අන්න ඒ විදිහේ දෙයක් මෙතනින් කියවෙන්නේ අන්න ඒ මැඩලීම නිසා තමයි අර කියාපු විදිහට අර ක්ලේශ රාශිය ලෝකයේ ඇති වෙන්නේ පపంచ කියන වචනේ වැදගත්කම එතනමුත් අපිට පේනවා මේක අපි පොඩි උපමාවක් වශයෙන් දක්වතොත් මෙතන මේ වන සිද්ධිය සාමාන්‍ය ජන කතාවක් තියෙනවා මන්ත්‍රකරුවන් තුන්දෙනෙක් කැලයක් මැදින් යනකොට ව්‍යාග්‍රයෙකුගේ ඇටසැකිලි දැකලා ඒ තුන්දෙනාම එකතු වෙලා ඒ ව්‍යාග්‍රයා යථා තත්වයට පත් කරන්න කතා කරගත්තා. එක්කෙනෙක් ඇට ටික එකතු කරලා ව්‍යාග්‍රයාගේ රූපය මැව්වා. තව කෙනෙක් මසුත් එකතු කළා. තුන්වෙනා පණ දුන්නා. පණ දුන්නට පස්සේ මොකද වුනේ? ව්‍යාග්‍රයාට ගොදුරු වුණා අර මන්ත්‍රකාරයෝ. අන්න ඒ වගේ දෙයක්. සංකල්ප පිළිබඳ විතර්ක පිළිබඳ ගැඹුරු දර්ශනයක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේක පීපිඩක් කියලා බුදු වහන්සේ ප්‍රකාශ කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ නිකන් නොවේ. මෙතන තියෙනවා සම්පූර්ණ රහස. සියලුම දෘෂ්ටිවාද පිළි දෘෂ්ටිවාද පිළිබඳ සංඥාවල් අනුසය වශයෙන් ලැබ ගැනීම පිළිබඳ රහස මෙතන තියෙනවා. සංකල්ප විතර්ක පිළිබඳව බෞද්ධ දර්ශනයේ එන ඒ වගේම වාග් විෂය පිළිබඳව අපි එදිනදා ව්‍යවහාර කරන වචන පිළිබඳව ප්‍රඥප්ති ප්‍රඥප්ති පිළිබඳව යම්කිසි ගැඹුරු දර්ශනයක් මෙතනින් හෙළි වෙනවා. අපි තමම පපංච පිළිබඳව අර්ථ වශයෙන් ප්‍රකාශ කළේ නැහැ. අපි ඉතින් මේ ටික දක්වා කිරුවොත් මට හිතුණා මගේ මට තියෙන විස්තර විස්තර කරන්න කියලා අපි යමක් ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් අපි ඒකේ ගිලෙනවා අන්තිමට අපි මත් වෙනවා ලෝකෙන් ඈත් වෙනවා ඒකට කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී අපි යමකට ඔළුව දැම්මම ඊටසේ ඉච්චරමයි අපිට පේන්නේ අනිත් ඔක්කොම අමතක වෙලා අපිට පේනවා අනිත් ලෝකෙට පිස්සු මෙච්චර මේ වටනා දෙයක් තියෙදි මේ මිසු මේ වටපිට යනවා කියලා මේ මම පැට්ටිචුවක් තේරෙන්නේ මේ ලෝකයට පැටලයි කියලා හිතනවා ඒකට තියෙන කෙලෙසෙට බුදුජාණන් වහන්සේ තණ්හා විශ්සන කොට දෙනවා తත්‍ර తත්‍ර අභිනන්දිනි යමක් යමකට හිත ගියා නම් ඒක අභිනන්දනය කරනවා හිත ඒකේ ගිල්ම කෑම නිසා ලෝකේ අමතක කරන එක තමයි ඔය කාමච්ඡන්දි කියලා කියන්නේ. කාමච්ඡන්දි අපි යට වුණාට පස්සේ මොකට හරි යට එච්චරමයි. මුදල් පිළිබඳ ආශාවක් ඇති වුණොත් ජනප්‍රිය භාවය පිළිබඳ ආශාවක් ඇති වුණොත් ස්ත්‍රීන් පිළිබඳ ආශාවක් ඇති වුණොත් කොල්ල පිළිබඳ ආශාවක් ඇති වුණොත් ඉතින් යාට වෙන මොකක්වත් නැහැ ලෝකෙ පේන්නේ මේක වගේ විතරමයි ඊට පස්සේ වෙනවා මේ අනිත් මිනිස්සුන්ට මේක නැහැනේ මේ රසාස්වාදයක් නැහැ මේ මිනිස්සු මේ කරන වැඩවල මං වගේ මේ යමකට ඉල් වෙලා නැහැ කියලා. මේ මිනිස්සු දන්නේ මේ මම එක මේ පතේකට වැටලා යන්නේ. එතකොට මේ පුද්ගලයාට එකතු වෙන්නේ ඒ වගේ විශ්වමයි. අන්තිමට මුළු ලෝකෙම ඒකක් බාටපත් වෙනවා. පත් වෙලා ඒකෙන් යාව අහලා ගන්න. ඉතින් ඒකට ඔය මේ concept and reality කියන පොතේ එහෙම නැත්නම් සංකල්ප සහ යථාර්ථය කියලා අපේ ඥානන්ද ස්වාමීන් වහන්සේම ඒ පරිවර්තන කරපු පොතේ මන්ත්‍ර කාර්යතුම් පිළිබඳ කතාව හෙළි වෙනවා. ඒක මම හිතන්නේ සංස්කෘත සාහිත්‍යයේ තියෙන එකක්. ඒක රජගෙදරක කොල්ල තුන් දෙනෙක් පහල වෙනවා. ඉතින් රජුරෝ කියනවා මේ රජකම කරනවා කියන එක ලේසි නෑ. මොකක් හරි ශිල්පයක් දැනගන්න ඕනේ අනික් අයට වැඩියි. ඒ නිසා එක්කනට එක්කනට කහන දාහ ගන්න දීලා තුන්දෙනාට කියනවා කැලේකට යන්න. කැලේ ගිහිල්ලා කැලේ තමයි ඥානවන්තයෝ ඉන්නේ. ඉස්සින්නාන්සලා ඉන්නේ කවුරු හරි හම්බලා මොකක් හරි විශයක් හදාarලා ඉන්නේ කියලා. ඉතින් මේ තුන්දෙනා කැලේ ඇතුළට ගිහිල්ලා එක එක තැනකට ඇවිල්ලා තුන්දෙනා තුන් පාරක යනවා. ඊළඟ කියනවා අපි අවුරුදු 7ක් මහන්සි වෙමු. 7කට පස්සේ අපි මෙතෙන් දෙමු. කියලා අවුරුදු 7න් පස්සේ ආව තුන්දෙනා වෙයි. එක්කෙනෙක් යනවා ශිල්පය ආචාර්ය කෙනෙක් ගාට යාට කැලේ වැටලා තියෙන ඕනම ඇට කැලක් ගෙනත් දුන්නොත් මම ওই බැල්ලිය මොන්ලා ඉන්නේ පිටිපස්සේ අන්න වගේ බැල්ලිගේ රූපය හදන්න පුළුවන්. ඔගේ ඇට අඩුයි. මොකද වෙටරි සර්ජන් කෙනෙක් තමයි උල ඔහොමත් ඇට ඇමෙනවා. අරයා දැන් ඇට ටික එක ඇටයයි ඕනේ. දැන් ඒක මේ මේ දවස්වල කරනවා. මිනිස්සෙකගේ මේ ජංගාස්ත්‍ය වුණොත් ඒකේ මුළු සතාගේම ශරීරයේ දිගපල්ල ඔක්කොම කියන්න පුළුවන්. මේකට සාපේක්ෂව මේක මෙච්චරයි වෙනවනේ. මේ ඇටේ මෙච්චරයි. ඔක්කොම දැන් ලේඛනගතයි. ඒ නිසා මේක මනුස්ස ඇටයක් නම් මේ අසවල් ඇටේ කියලා දන්නවනම් ඊට සාපේක්ෂව මුළු ශරීරෙම පංජරේම හදන්න පුළුවන්. ඉතින් ඒක දැන් කෞතුකාකාරවල හරියට තියෙනවා. ඒකේ ඒ කාලේ තිබිලා තියෙනවා. පුංචි ඇට කැලක් දුන්නොත් සතා හදන්න පුළුවන්. තව කෙනෙක් ඉඳලා තියෙනවා ඇට දැකිල්ල සම්පූර්ණයෙන්ම මස් පුරවන්න පුළුවන්. එහෙම නැත්තම් බෑ. මේ සතා මෙහෙම නම් මේකේ මස් විරුපහම මෙහෙමයි. එතකොට පණ නැති එක විතරයි. තුන්දෙනා කිය තුන්වෙනියා කියලා තියෙනවා පණ නැතුව විතරක් තියෙන ඇට සැකිල්ලක් සහ කඳ තියෙනවා නම් මට පණ දෙන්න පුළුවන්. දැන් තුන්දෙනා ශිල්ප තුනක දක්ෂයි. තුන්දෙනා අවුරුදු 4 පස්සේ එකතු වෙලා සාකච්ඡා කරනවා අයියා මල්ලිලා දෙන්නයි කොහොමද ඊට පස්සේ කියනවා මෙන්න මම ඉච්ච ලොකු දෙයක් දන්නේ නැහැ කවුරු හරි ගිහලා ඇට කැල්ලක් හොයන්න කැලේ මම ඒක හැකිල්ල හදලා දෙන්නම් ඊට පස්සේ ගියාල ගවසේ ඇට කැල්ලක් අරනවා මෙයා ඒක හදපුවාම සාල ව්‍යාග්‍රී දෙවෙන්න කියනවා හරි යට දැකිලා ඔයා සම්පූර්ණ ෂුවර් නම් මම මස්පුරෝලා දෙන්න කියලා. ඉතින් යා මස්පුරෝනා මේ දැන් පණගිය යාග්‍රේක වගේ. හරි පුක්කව ඔන්න යාග්‍රාට පණේ. පණ ආපු ගමන් තුන්දෙනාම කාලා මරනවා. ඒගොල්ලෝ මවාගත්ත දේ ඒගොල්ලෝ මරනවා. ඒ වගේම තමයි අපි යමක් ගැන ඕනකට වැඩි කල්පනා කරන්න පටන් ගත්තොත් ඒදී අපිව අසහල්නවා. සමුදාචාරණය වෙනවා කියලා කියන්නේ රැළට යට වෙනවා කියන එක. ආචරණයක් කියන සුනාමයට යට වුණා. ආයෙක කවදාකවත් එයාට හිතා ගන්න බෑ මම ඉන්නේ වැරදි පාරක කියලා. ඒක ඒක වහයලා ගන්න. ඉතින් ඒ වහයලා ගැලීමේ තමයි පුතජන මුළු ජීවිතේම ගත කරන්නේ. මට කවදාරි ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕන. එහෙනම් මට දොස්තර කෙනෙක් වෙන්න ඕන. මට ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා ඒක සඳහා කරන තියෙන ජඩකම් තේරම කරනවා. මහන්සියෙන් එකත් මහන්සි වෙනවා. උට හම්බෙච්ච දවස් තමයි තේරෙන්නේ උර චක්‍රමාලාවක් ලැබිලා තියෙන්නේ කියලා. එතකම්ම නම් ඒකේ වහයලාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක විකුණලා තමයි අධ්‍යාපන කඩකාරයෝ මේ ළමයි මත් කරන්නේ. ඒක විකුණන තමයි දෙමාපියෝ මත් වෙලා ඉන්නේ. දෙමාපියෝ යන කල්සම් අඳින්න බැරි වුණා නම් එද ලොකු ආසාවක් තියෙනවා දරුවට කල්සමක් අඳින්න. දෙමාපියන්ට ඒ නිලතකල් බලා ගන්න බැරි වුණා නම් දෙමාපියෝ ඒකට දරුවා අපේට තියලා ඕන දෙයක් වේදම් කරනවා. වස්තු භෝග රට රාජ්‍ය ආගම ඔක්කොම වේදම් කරනවා. උනාට පස්සේ ඒ දරුවෝ දෙමාපියෝ මරනවා. මේ පාටියකට දැන් අම්මා ගැලපෙන්නේ නෑනේ. දැන් එයා ඉන්නේ ඉංජිනේරු පාටියේ අම්මා ඉන්නේ කොණ්ඩ වෙනවා. දත්තොත් නෑ. පුලත් කාටවත් කඩේ ගිය තැනක මේ අම්මනි තා අම්මයි කිය. එයා කියන මේ ගෙදර වැඩ කරන කෙල්ල. ඒත් එක්ක අම්මත් එයි. අම්මා වෙනම ඉන්නේ. එයා ඒ වෙලාවට ගෙවපු එකනේ අම්මා ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කතා කරලා ඉතින් ඒ වගේ ගැහැණු ළමයි කීට යාළුවෝ මේ යාළුවෝ එයා ගැන යාළුවෝ ගෙදර ඔක්කොම ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් කතාව ටැක්සි එන ගමන මගේ තාත්තා වාදර අම්මා මදර කට්ටිය. මේ කිල්ලත් ගෙදර අපේලා ආවේ ඔක්කොම සුද්ධියල. ඒකට අම්මා යන්නේ ඉන්නේ. අම්මට කිව්වලු එළියට එන්න එපා. එළ කිව්වලු කුස්සිය අම්මා ඉන්නවා උයනවා කියලා. ඇවිල්ලා කුස්සිය අම්මට කිව්වලු the dinner is on the table කියලා කියන්න කියලා. අම්මා ඇවිල්ලා දඩි නඩි තොන් දටයි බල කිව්වලු. ඉතින් ඒකට බලහින කටියට තේරෙන්නේ මේ මොකද වෙන්නේ කියලා. on dadi nari on the table කියලා අම්මා කියාලු. අම්මට කතා කරන්න දෙන්නේ නැහැ සෙනඟ ඉදිරියට මේ අම්මා ලැජ්ජයි. මේ අම්මා තමයි හම්බ කරලා තියෙන්නේ. මේ අම්මා තමයි ගල් කඩලා මේ ගෑය කෙල්ල හදලා තියෙන්නේ. ඒ කෙල්ලට දැන් අම්මා ලැජ්ජාවක්. ඕන ඕක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඒ හේතුව අපි තාම ළඟා වෙච්ච දෙයකට හීනමවනකොට ඒ හීන ලෝකේ අපි මත් කරලා අපි නිකම්ම නිකන් පඹේ බාටපත් කරනවා. ඉතින් පඹේට තමයි පුතඥය කියන්නේ. ඒක ආර්යයන් වහන්සේලා දාන්න. මනස වැරදි නෑ. මනස එක ලණුවක් කාගෙන ගිහිල්ලා ඒක නිමග්න වෙලා ඌට ලෝකෙ මතකන් තියනවා. කරවිලට රැච්චි පණුව වගේ කියලා අපේ අම්මා කියනවා. ඌට චිත්ත තේරෙන්නේ නැතිලු. ඌට කාගෙන යන්න අපිට තමයි තේරෙන්නේ අකෝ කණ්ඩ දෙයක්ද කරවිලක් කියලා. ඒක තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන් තමයි මේ ආණ්ඩුව ප්‍රතිපත්තිය හදාන්නේ. ඒකට තමයි මේ දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විශේෂඥයෝ ප්‍රතිපත්තිය දෙන මූ දන්නවා ඌ උගේ ලෝකේ රජ වෙන්න තියෙනවා නම් ඕන දෙයක් දෙනවා. මිදුලේ වැලි මාලිගා වේසක් විති পদවිය ලබනද ඈ මට මතක තියෙන්නේ ඇන්දෑවට තරු ගනින්ද ඇල්ලඳ උඩ වාඩි වෙලා ඇන්දෑවට තරු ගනින්ද සතර දිශා ජයගෙන මම හනික එමි ඔච්චර තමයි පොඩි කාලේ අපිට අඳලා දීපු චිත්‍රය. කියන්නේ දෙමව්පියන් ළඟා වෙන්න බැරි දේ දෙමව්පියෝ දරුවෝ ලව්ව කරනවා. දරුවා එකට ළඟා වෙච්ච ගමන් දෙමව්ගේ තකතිරුකම තේරලා දෙමව්පියන්ට වෛර කරනවා. ඒකල දෙමව්පියෝ වැඩ කාර්යෝ බවට පත් කරනවා. දැන් මේ දෙමව්පියෝ තමයි ඒත් සැපයි කියලා. ඉතින් එකෙක්වත් ඔය ඔය පද්ධතියේ නිවන ගෑවිලා නැහැ. ඒ ඒ කියන પરමාර්ථ වල නිවන ගෑවිලා නැහැ. ඉතින් ඒක නිසා මේ මිනිස්සු ඕන කෙනෙක් වයින් කරන්න පුළුවන්. ඕන කෙනෙක් පොඩ්ඩක් කසකවල තිබ්බම භුම් ගාලේ යන්න පටන් ගන්නවා. ඌට මේ කසකවුපේ කවත් මතක නැතිලා ඌත් තමයි. මේකේ යන්න හදන ගමනක් තියෙන්නේ. ඉතින් එහෙව් ලෝකික බුදුරජාණන්සේ මේ හෙලි කරපු හෙලිදරව්වේදී කොච්චරක් හිතලා කරනවද කොච්චරක් නොහිතයි බේසිද්ධ වෙනවද? කොච්චරක අපි নিমগ্ন වෙලා එහෙම ගත කරනවද කියලා බැලුවොත් Taman දිහාම Taman පැත්තකින් ඉඳලා බැලුවොත් ටීවී කැමරා එක වීඩියෝ වෙන්න ඇල්ල බැලුවොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. උහියකින් එකට පැන පැන පැන පැන පැන පැන බබිස් වෙච්ච වන්දරෙක් වගේ දඟනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රපංච කියන කාරණාවෙන් තමයි මත් වීම සිදු වෙන්නේ. ඒකට ගංජා කියලා තමයි කියන්නේ. ඒක නිසා කාල් මාක්ස් තුමා කිව්වා සියලුම ආගම් ප්‍රපංච කියලා. ඒකෙන් මේ නොලැබිච්ච ස්වර්ගයක් පෙන්නලා පර්ස් එකට රුපියල් දෙකක් ගහගන්න. පර්ස් එකේ රුපියල් දෙකක් දාන්න පින්පිට්ටියට උඹට ස්වර්ගයක් දෙන්න. ඉන්දියාප්පයක්වත් ගන්න බෑනේ රුපියල් දෙකකින්. දෙන්නේ මොකද්ද? ලබන ආත්මේ දිව්‍ය ලෝකෙ. ඒ කට්ටිය නිතරම රුපියල් දෙක මොකක්ද අප්පා? මේම මේමනේ යනට හම්බෙන්නේ කියලා කට්ටිය ඉන්දියාප්පයක් කන්නේ නැතුව දානවා. ඒ නිසා මහල්ලා සාමූද පොතේ වර්නස් හෙමින්ගේ නැත්නම් සියලුම ආගම් අන්තිම කට්ටයි ඔය වැඩේ. මේ නැති එකා ඌරගෙන කාලා ඌට ස්වර්ගයක් ඇඳලා පෙන්නනවා. උවිතින් ලැබෙට තියෙන ස්වර්ගය නිසා පිටිර ගන්න අතීතේ පින් කැඩේ කියන ගාන. මේ වර්තමාන මොහොතේ සැප තියෙන කියලා කිව්වොත් කවුරු හරි මම දැන් මෙතන කියලා ආපෝ. එහෙමනේ අපේ නිවන කැට කැට කහා පාට මේ අල්ලලා ගන්න පුළුවන්. වෙන පැණි බේරෙන බූන්දි වාගේ. නිවන්. කට්ටිය බලාගෙන ඉන්නේ. ඉතින් ඒක නෙවෙයි කියනකොට ඒ නිවන්ට යන්න හදන කට්ටියත් අපිට ගහනවා. විවාහගෙන කන කට්ටියත් ගහනවා. උගදෙනෙක් හිතන්නේ ඒක මේ අන්‍යාගමිකයන් කරගෙන නෑ අන්‍යාගමිකෝ ඒව කරන්නේ බෞද්ධාකාරය තමයි කරන්නේ. මම මේ මේ භාවනා මධ්‍යස්ථාන කවුරුත් 30ක් හිටපු ආහඳු කෙනෙක් මේ කතා කරන්නේ. මේකෙත් ඔච්චරයි. මේකෙත් පුළුවන් නම් මේ සෝබරයක් දාලා වැඩේ කරන්න කරනවා. සෝබරට දැම්මම කමන්නේ වැඩේ කරලා. සෝබනේ විතරක් ඇතුව වැඩේ නැතුව යනවනම් ඒකයි ති ප්‍රපංච සංඥා සංකා සමුදාචාන. ඒකට ඕන තරම් නිදර්ශන පැරණි මේක ඉස්සෙල්ලා ලෝකේ පාලනය කරපු ආගම් වල තියෙනවා. Hindu ආගමේ කැට පිටින් තියෙනවා. කතෝලික ආගමේ කැට පිටින් තියෙනවා කියලා නිම කරන්න බැරි තරම්. දැන් බුද්ධ ආගමත් ඒ වැරදි මාර්ගය ජනප්‍රියතාවය සඳහා ඉදිරියට කරගෙන කරගෙන යනවා. ඒ සඳහා ජනමාධ්‍ය අත්‍යවශ්‍ය ප්‍රපංචකරණයට. ප්‍රපංචකරණය කියන එක ජනමාධ්‍ය කියලා ගත්තට කමන්නේ නැහැ. මේ වචන දෙක එකමයි. මේ මිනිස්සුන්ගේ තුප්පහයි ආසාවක් එළියට අරගෙන ඌටත් නොකිය ඔයා මයි ළඟට එන්න මම ඔයාට ඒක කරලා දෙන්නම් කියලා ඌ හූරගෙන කනවා කාලා අපේ ඉහිකල දාලා යනවා මේ ජනමාධ්‍ය කියලා කියන්නේ සෝෂල් මීඩියා කිව්වත් මෑෂ් මීඩියා කිව්වත් ප්‍රපංචකරණයමයි ඒක නිසා ලොකු ස්වාමීන් සඳහන් කරලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්ස අසලකටවත් නොගතියි ඇයි මේ මිනිසුන් මෙච්චර මේ අපිට අනුකම්පා කරන්න තියෙන ඕනකම අපි ළඟ තියෙන අඩුපාඩු මොකද්ද බලන්න. Google එකේ ඕනම කෙනෙකුට contact open කරතයි. Google එකේ ඕන බඩුවක් අපිට මේ ෆයිල් එකක් එහාට මෙහාට දාන්න පුළුවන්. ඒක තු දන්නවා මේක මොකද්ද කියලා. මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒ හම්බෙන තොරතුරුත් ඔගේ උන් මොකටද පාවිච්චි කරන්න කියලා හිතුවොත් අපි කවදාකවත් හිතන්නේ නැද්ද ඒකට පාවිච්චි කරන්න. මේ මුළු රජයන් පිටින් අර තොරතුරු ඔගේ සල්ලි වලට ගන්න. ඒතර මුළු Google company වගේ 10ක් හදලා සල්ලි හම්බ වෙනවා. ඒ නිසා මේ නොමිලේ කරන සේවාවල් වල යහට තියෙන අදහස බැලුවොත් මේ මම මොකාටද යන්න ගන්නේ කෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා. බුදුජානසෙත් ඕකම කරනවා උඹම උඹේ එක බලාගනින් කියලා. මම කියන්නේ කවුද? මේ මොහොතේ විතරයි ඔය දෙඤ්ඤන් සල්ලි වලට බෑ මේකේ නිවනක් නැහැ. මේ දැන් වර්තමාන මොහොතෙමයි. මේ පින්කටේට සල්ලි දාලා නිවන් දකින්න කතාවක් නැහැ. ඒකට යන්න පාරට පෙට්‍රෝල් ගහ ගන්න වාහනේට පෙට්‍රෝල් ගහ ගන්න නිවන් පින්කඩේ සල්ලි උදව් වෙයි. පෙට්‍රල් ගහලා යන තැන මෙතන නම් දැන් නම් මම නම් ඔය යන්නේ. ඉතින් ඒකට මේ ප්‍රපංචකරණය හරි වැදගත් නාස්තික අර්ථේ. අපි උදේල ඇඳනකම් එක්ක බුලත් ඉර කරනවා. එක්ක චුයින් ගම් හපනවා. නැත්නම් බොනවා. මොනවා හරි අබ්බැහියක ඉන්න බෑ නැත්තම් ඉන්න බෑ. එනිසා හිත නිතරම දොඩමළු වෙනවා. ඒ දොඩමළු වීම හරහා මොන සැප ලැබුණත් මොන හොඳ මෙට්ටයක් කවුණා නිඳ යන්නේ. මොන කෑමක් හමුණත් කන්න බෑ. මොන සත්පුරුෂයෝ හිටියත් ඇසුරු කරන්න හිත දෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්යාට පිටුකොඩේ පුදේකට බල්ලට වගේ. බල්ලා පිටු ගන්නෙත් නැහැ කනකොනාට දෙන්නෙත් නැති කතාව තමයි තියෙන්නේ. ඉතින් ඒක අහන්න හිතෙන් කියන්නේ ඔබට දැන් දෙන්නම් සැප. විඳරපන්. මොක ප්‍රපංච කරන්නේ ඇවිල්ලා අපිව කසා හෙලනවා. ඉදිරියට යන ජනමාධ්‍ය ඇවිල්ලා අපි කසා හෙලනවා. වසා දමනවා. ආන්න ඒක දන්නවනම් ඒක අපුලයි තමයි. ඒක හරි අමාරුයි බලන්නේ. ඒක දන්නවනම් මනුෂ්‍ය භාවනා පටන් ගත්තා. වැඩේට බැස්සා මම කවුද කියලා දැනගන්න හදුනා කියලා. මේ ප්‍රපංචකරණයේදී තියෙන මේ හීනමවන ගතිය මට ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඕක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඒක බාධා කරන්න දෙන්න එපා. මගේ හීනෙට බාධා කරන්න එපා. පුළුවන් නම් මට උදව් කරන්න නැත්නම් මගේ බයිලා ඵලයන්. මගේ හීනෙට බාධා කරන. එච්චරයි අපි උදේ ඉඳලා හැන්දෑවකම් කියන්නේ. ඒ හීනය හුදකලාව නෙවෙයි. ඒ හීනය වර්තමාන සැප නෙවෙයි. වෙන මොකද්ද පුංචි පහත් ආසාවක්. ලොකු දෙයක්වත් නෙවෙයි. අනේ මේකට අපි එක බොරුවක් කියලා ඒක වහන්න බොරු කියන හැටි මේ පුංචි වැරද්ද වහන්න වැරදි ලක්ෂයක් කරන හැටි බලන්න පේනවා. හරිම ලේසි. ওই වැරද්ද මලක තියෙනවා කියලා බාර අරගෙන කාලය යොදවන්න සතියට අපිට වෙලා තියෙනවා තාම. මේක තව අන්තිම ඡේදය විතරයි තියෙන සාමාන්‍ය. අපි තවම පපංච පිළිබඳව අර්ථ වශයෙන් ප්‍රකාශ කළේ නැහැ. කෙටියෙන් සඳහන් කරනවා නම් මේ පපංච කියන වචනේ නිරුක්තිය සලකා බැලුවොත් වාග් ප්‍රපංචය කියන වචනය සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ යෙදෙනවා. ඒ කියන්නේ වාග් බාහුල්‍ය වචන වැඩිපුර යෙදීම. එහෙම නැත්නම් පමණට වඩා විස්තර කිරීම කියලා ඒ අදහස කියවෙනවා ප්‍ර పూర్ව පංච පංච ධාතුවෙන් එන වචනයක් තියෙනවා. ඒකේ අදහස විහිදී යාම විස්තර කිරීම. ඒ අර්ථ තියෙනවා. ප්‍රපංචයෙන් බොහෝ විට සිදුවන්නේ එක්තරා විදියක මෝහනයක්, අවුල් වීමක්. ඒ අර්ථයක් තියෙනවා. තවත් සමහර තැන්වල මේ පපංච වචනේ යොදනවා කෙටියෙන් ප්‍රකාශ කළ දෙයක් වඩා සවිස්තරව දැක්වීමට. අර පුජ්‍යලයන් හතර දෙනෙක් ගැන සඳහන් වෙනවා උග්ගටි තන්්‍යු විපත් විපත් විපංචිතන්්‍යු නෙය්‍යෝ පදපරමෝ කියලා. එතන තියෙනවා විපංචි සංයෝ කියන එක. ඒකත් මේ පපංච පදයට ටිකක් සමානයි. කෙසේ හෝ මේ පපංච පදය සාමාන්‍යයෙන් වාග් ව්‍යවහාරය වශයෙන් බලනකොට එක අර්ථයක් තියෙනවා. එක්තරා විද්‍යයක අනවශ්‍ය වාග් බාහුල්‍යයක්. වචන වැඩිවීමක් නිසා ඇතිවන මෝහනයක්. නමුත් මෙතන ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවනි. ඒ කියන්නේ මේක සාමාන්‍ය කතා ව්‍යවහාරය පිළිබඳ දෙයක් නොවේයි සිත පිළිබඳවයි. ඉන්ද්‍රිය ඥානය පිළිබඳවයි. ඇත්ත වශයෙන්ම විතර්කවලට පස්සේ එන අවස්ථාවක් හැටියට මේ පපංචය දක්වලා තියෙන්නේ. විතක්ක ਵਿਚාර කියන වචන දෙකෙනුත් අපට පේනවා විතර්කයට පසුව ਵਿਚාරය යොදලා තියෙන්නේ අර විතර්කයේම තියෙන සිත දුවවන ස්වභාවයක්. දූරංගමං ඒකචරං ආදී වශයෙන් සිතේ තිබෙන දුවන ස්වභාවය මේ විතර්ක උඩයි යන්නේ. විතර්ක සංකල්ප අන්න ඒ දිවීමෙන් ඇතිවන බරපතලම මෝහනයක්. මෝහයක් හෙළි වෙනවා මේ පපංච කියන වචනයෙන්. මේකදී ප්‍රපංච කරනකොට සින්දුවක් අහගෙන යනකොට ඒකට නතු වෙනවා කියලා එකක් තියෙනවා මත් වෙනවා කියලා එකක් ලස්සන ගායිකාවක් සංගණයක් ළඟමින් වාදනයක් වයමින් එයා ගීතවත් වෙනවා කියනවා හිත. සංගීතයට ඇල්ල යනවා. ඒ වගේ තමයි සමහරුගේ වචන වලට හිත ආකර්ෂණය කරන ගතියක් තියෙනවා. අද ලෝකේ වැඩියෙන්ම ගෙවන රස්සාව ඕන කුණුහරුපයක් වෙන කෙනෙක් වෙනුවෙන් ගිහිලා කතා කරන්න පුළුවන් නම් ඒ වගේට ඕන තරම් රස්සාව දෙන එක පැයට ලක්ෂ 4 5 ගන්න. ඒකෙන් තමයි මේ ආගම් පතුරවන්නේ. අද දෙයන්නාන්සට උඩින් කතා කරනවා. එයා කරන්නේ මේ ආගමේ නෑ ඒ මනසේ ආගමේ නෑ. ඒ මනසයා මේ ලංකාවේ ක්‍රිකටර්ස්ලා ගිහිල්ලා ඉන්දියාවේ එංගලන්තේ ක්‍රිකට් ගස්සනවා වගේ. ඒ ඒ එයාට තියෙන වචන හැසිරීමේ මිනිස්සු ඇද බැඳ ගැනීම හැකියාව. ඒකට කියනවා මදය ප්‍රමාදය කියලා. ඒක වෙච්ච ගමන් ඒ පුදුලයා මත් වෙනවා ප්‍රමාදයට වැටෙනවා. ඉතින් ඒක තමයි මාකටිං වල ප්‍රධානම දේ. මේක ඒකට දක්ෂ නම් යාට මොන දේ වුණත් කියතයි. ලෝකේ පහළ වෙච්ච එහෙම එක වෙලාවට එක්කෙනෙක් වචනයක් කරනවා වචන 16ක් කතා කරගෙන මේ ශක්තිය බුදුහන්තු ගාව තියෙනවා. එහෙම නැත්නම් බුදුන්සේගේ සත්‍ය මේ විතර දෙන්න බෑ. දැන් වෙලා තියෙන ශක්තිය යොදවලා මේ ඇත්ත යටකරනද සත්‍ය යටකරන පාවිච්චි කරලා තියෙනවා. ජනමාධ්‍ය කරන්නේ ඉච්චරයි. මේ සරල අහිංසක සත්‍ය යටපත් කරගෙන විශාල වේදිකා සැරසිලි දාගෙන මත් කරනවා. ඒ මත් කරවීමේ අර පුද්ගලයා අන්තර්ගතයට නෙවෙයි යන්නේ මේ මත් කරන ගතියට. ඒකේ මේ ශාංශික ලියනවා වාග් බහුල්‍ය වඩා විතර කිරීම ඒ සඳහා කියවෙනවා ප්‍රපංච මත් වෙන ගතියක් තියෙනවා කියලා. ඉතින් මේක නැත්තම් මේ මත් කරන ගතියක් නැත්තම් කෙල්ලෙක් දීක දෙන්නත් බෑ. කෙල්ලක ළඟ තියෙන්න ඕනේ ආකර්ෂණ ශක්තිය. කෙල්ලට කියනවා එක් කරපන් කියලා. දීගයක් දෙන්න නැත්තම් කරන්න බෑ. අටපාර කුමාරයා නැවත ආවට පස්සේ පරණ අඹුව පස් දෙනාටම කියනවලු යම් ආකාරයකින් මේ කුමාරයාගේ හිතමත් කරන්න පුළුවන්ද ඒ ආකාරයෙන් ඇඳපන්. ඒ ආකාරයෙන් හැදිරියක්. ඉතින් අරගොල්ල ඇඳලා නටලාවිල කිවලු අයියෝ මේ ඔයා උච්චර මේ බණ භාවනා කරන්නේ සුරංගනාවන් බලාගෙන ඒ සුරංගනාව අපටත් දෙය ලස්සනද කියාගෙන ඉඟි බිඟි පාගෙන ළඟට ආවලු. ඉතින් රටවල් කුමාරගේ නංගී මගේ භ්‍රමචර්ය සුරංගනාවන් පදාගෙන නෙවි කියලා හරකේ වර්ණ ගෑනට නංගී කියලා කතා කරනවා ගෑණි කලන්ත ඇදලා වැටෙනවා. ඔය ප්‍රපංචවල තියෙන බේතේ විචක්‍රකට ඇහිටි හොඳ දෙකක් කිව්වහම ඔය ඇඟිලි ඇඟි බිඟි මොකක්වත් නැහැ. කොමල පපා මුකුළු පපා එනකොට කියපුවාම දෙකක් බඩ බොක්ක එළියට එනවා හිටගෙන බඩ යනවා. ඉතින් ඒකට තරහයි. ඒකට කියන්නේ හිම කතා කරේවා සෙනග ඉන්න තැන් වල කතා කරන්න බෑනේ මේ මරංගනාවන් ඉදිරියට එනකොට. දෙකක් කිව්වහම ඔව් ඇතුලේ තියෙනක මම දන්නවා. <laughs> ආයේ පලාතට එන්නේ. දැක්කා වගේ කියන්නේ. එන්නේ නැහැ. ඒක දේශපාලනච්ච වෙන්නේත් නැහැ. උඩ කතා කරන උඹ බය වෙන්න එපා. උඹට වෙනම අපායක් තියෙනවා. මේකට ඵලයන් ඒටි හම්බෙන්න හම්බෙන්න නිසා දැන් පොඩ හම්බෙලා ඵලයන්. අපි එන්නේ නැහැ ඒ. කතා කරලා කෙලින්ම කියපු ගමන් එන්නේ නැහැ. එයා දන්නවා අපිට කොක්ක ගහන්න බෑ කියලා. අරක දිඤ්ඤම් මේක දිඤ්ඤම් කියන තමයි ඉන්නේ. ඉතින් ඒ වෙලාවට ප්‍රපංච කපන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඔය මේ තිත්ත කපන්න එහෙම නැත්නම් ඒ විසමරන්න ඒවා ටික කටෝරයි. ඒ වචන කටෝරයි. සරුවචන්සේ කවදාකවත් පාවිච්චි කරලා නැහැ. නැන්සේ පෝරි කන්න සුඛී නාගරික භාෂාව කතා කරන්නේ මොකද රජපෞලේනේ. නැන්සේ කතා කරන්නේ ඒ තා රජුත් එමුදා කතා කරන්නේ. නමුත් එදිනෙදා කතා කරනකොට භ්‍රමචර්ය රකින්න ගියාම ඌව කරන්න බෑ. එහෙම කරන්න ගියොත් ආලප්පන ලාලප්පන දාලා කතා කරන්න ගියොත් බේරෙන්න බෑ. සල්ලිකාරින්ගේ බේරෙන්නත් බෑ, දේශපාලනික බේරෙන්නත් බෑ, ගෑනුගේ බේරෙන්නත් බෑ. ඒ වෙලාවට වචන දෙක අදහන මත් වෙන්නේ නැති වෙන විදිහට මේ මතේ කපාගෙන යන්න නැත්තම් ඒ මද පමාද කියන දේ කාරණා දෙක තමයි සුරාපානීති කියන්නේ සුරාමේරේ මජ්ජ පමාදට්ටාන මේ සුරාව නෙවෙයි මේ මේ ප්‍රපංච ඒකමයි ජනමාධ්‍ය ජනමාධ්‍යට ගන්න ඔක්කොමලා ඔන්න ඔය විදිහට මේ මායා කරන්න පුළුවන් කට්ටිය ඕනම දෙයක් සුඛ කෝටිකක් දාලා පේස්ට් එකක් දාලා හදාගත්තාම කොත්තු රොටි නෙමෙයි ඒවට කියන්නේ පැටිස් එහෙම නැත්නම් රෝල්ස් පරණ කුණු කන්දල් ඔක්කොම එකතු කරලා ගහලා පේස්ට් එකේ දැම්ම බෙදලා දුන්නා උණු උණු හොට් ඩොග් කියලා කන. ඉතින් හොඳම ලාභම රසාව. කෑම වේලෙ. හොටල් රසාව. ඉතින් මොකද ඕන දෙයක් උණු වෙච්චාම මේ අනුරමත්ය කියනවා මේ ඉලකිරි තියෙන්නේ. ඉලකිරි නරක වේගෙන එනකොට විසිරි වීලන ක්‍රමයට දාලා පිටි හතලා විකුණනවා. පිටි නරක් වේගෙන එනකොට මෝල්ට් හදලා විකුණනවලු. හොඳම පානේ. ඉස්සෙල්ලම ගන්න. එන්න නෙස්ට් මෝල්ට් මෝල්ට් මෝල්ට් හොඳ ලස්සන නමක් ගෙනත් වැත්ති මිනිස්සු ඔකට මම ඉතින් මේ දෙනකින් ඉඳලා කියන්න කැමති නැහැ. ඒක නරක වෙච්චාම ශස්ත්‍රජන් හදනවා. ඒතර 2000ට රත් කරලා තියෙන මොකක්වත්ම නෑ ඒක ඇතුලේ. නිකන් කිරි වලට වැඩි ටිකක් ගණන් පිටි කරපුවාම පිටි වලට වැඩි ටිකක් ගණන් මෝල්ටඩ් මිල්ක් ඊට පස්සේ අන්තිම ගණන් සස්තජන් ගන්නම දෙයක් නෑ. ඉතින් හරි ඔක්කොම පුච්චලා ඉවරයි. ඒ වගේ තමයි මේ ආගමකට ගියාම සත්‍ය සම්පූර්ණයෙන්ම අයින් කරලා මේ මවාපාපු දෙයකට ගියාම මිනිස්සු පුදුම විදියට ඇදලා යනවා. ඒක හරියට පළඟැටියා ගින්නට ඇදලා යනවා. ඒකම පිච්චෙච්චියකට ඇදලා යනවා වගේ. ඒ නිසා අර්ථ ධර්ම දෙකේ අර්ථේ තේරුම් ගන්න ධර්මයට යන මනුස්සයා මේ විනිවිද බලන්න පුළුවන් මනුස්සයර පේනවා මේ මනුස්සය කියන්නේ මොනතරම් බොළඳ මොනසරම් අන්ධකාරක ඉන්න જાතියක්ද? ඒකට හේතුව මනුෂ්‍යයා තුළ තියෙන මදේ පමාදේ කියන කාරණා දෙක. ඒක තමයි මාකටිං කියලා කියන්නේ. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ. ඒක තමයි සෝබනේ කියලා කියන්නේ. බුදුරජාණන්සේගේ අග්‍රය. බුදුරජාණන්සේ රූප ප්‍රමාණ වලින් අග්‍ර රූප ප්‍රමාණයක් තිබුණා. ഘോഷ ප්‍රමාණ වලින් අග්‍ර ഘോഷ ප්‍රමාණයක් තිබුණා. ලෝක ප්‍රමාණය අංග ලෝක ප්‍රමාණයක් තිබුණා. අන්තිම ධර්ම ප්‍රමාණයයි. අද ලෝකේ තියෙන රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ, ලෝක ප්‍රමාණ විතරයි ධම්ම ප්‍රමාණේ නෑ. ඒකට අහුවෙච්ච විශාල පිරිසක් ඉන්නවා සංඝ සමාජයේ. සාම ධර්මයේ කියන එක දන්නේ මේ මහාන වෙච්ච නිසා රූප ප්‍රමාණ, ලෝක ගෝස ප්‍රමාණ, ලෝක ප්‍රමාණ කර කර ඉන්නවා ධර්ම ප්‍රමාණේ දන්නේ. ඉතින් ඒ කිනාට ප්‍රපංච බහුලයි. එක්ක ඇතුළත කතාව, එහෙම නැත්නම් පිටත කතාව සයිකියාට්‍රික් කෙනෙක්ගේ තමයි නතර වෙන්නේ. ටයිගැටික් ගිහම මුලික ක්‍රියාකාරකම් අඩු කරලා දෙනවා. එතකොට ඒ ඉන්න සම්ප්‍රි මුලට එලා ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ ඉන්න බලාගෙන ඉන්නකොට. අවදිය අනිත් පැත්ත. මේ ප්‍රපංච තියෙන්නේ අකුසලයට අවදි කිරීම. නිෂ්ප්‍රපංච කියලා කියන්නේ කුසලයට අවදි කිරීම. භාවනාදී නිින්ද වගේ එකක් එනකොට ඒකට අවදි වෙනවා. කෙලෙස් නැති තැනට නිදා ගන්න නෙවෙයි. ආන්නේ ඒ දේ ජී කියන්නේ ජීවිත පරිවර්තන. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ඩිප්ලෝමා කෝසයක් නෙවෙයි. ඒක ජීවිත පරිවර්තනයක් ඇති කරන ඒක කරන්න පටන් ගන්නකොට කිසි කෙනෙකුට නැහැ. භාවනා කරගෙන කරගෙන යනකොට මගදී තමයි මේ මානසිකත්වයේ ඉන්නේ. ඒ ඇති වෙන සද්ධාව තමන් යොදන කාලය අනුව ඒ නිසා ආරම්භයේදී ඒක නැතුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා මේක හරි වටිනවා අපිත් එක්ක ඉන්න අය තේරුම් ගන්න මගේ හිත තේරුම් ගන්න අතීතේ අනාගතේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන් ප්‍රපංචවල. මොකද ප්‍රපංච වර්තමාන මොහොතෙම නෙවෙයි තියෙන්නේ. බෑ නිෂ්ප්‍රපංච භාවය තමයි මේ නිවනට දෙන නමක්. අපි එන අපේ 11 වෙනි දේශනේ යාන්තම් સમાપ્ત කරගත්තා. අතප්පය කඩා ගන්න නැතුව ඒ නිසා අපි පැය කාලයක් ගත කළා කියනවා. අපි එහෙමනම් 12 වෙනි දේශනේ සමාරම්භයත් එක්ක අනිත් දවසේ දේශනාව ආරම්භ කරමු. ඒ අනුව අපේ සමාලෝචනයේ සතිವಾರයේ මෙතනින් સમાપ્ત කරමු. අපි එනං ඊතාවතා ചാති ගාථා සජ්ජායනාට පෙළඹෙමු. ඊතාවතා ච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං